Dominative! Oh! ඇලෙක්ස්! මම දවල් හීන බලන වෙලාවට එකට බාධ කරන්න එපා. සීප්‍රාවේ කියාගේ ලෝකේ තනි වෙලා ඉන්නකොට අයියෝ මොකද මේ මාටි? මං ආවේ යාට සුබ උපන්දිනයක් කියන්න. හේයි යාළුවා ස්තුතියි. ඌ ආව් ඌ ඒයි මගේ දත අස්ස මොකද හිර වෙලා? පුදුම වේදනාවක් කනේ දැනෙන්නේ. මට මේක ගලවලා දෙනවා දාන්නේ. ආ ඔය ඇවිත් ඉන්න නියම තැනට යාළුවා. දොස්තර මාටි දත් පිළිවෙත විශේෂඥයෙක්. දන්නවද? කරුණා කරලා මගේ ජීවානුහරණය කරනලද පරීක්ෂා කිරීම මේසෙට ගොඩ වෙන්න. අකමැත්තක් නැහනේ. අට කිසි අපේ නෑ. කට පරීක්ෂා කරනලට කතා කරන්න එපා තේරුණාද? ආ. ආ මේ තියෙන්නේ. මේ වගේ දා මොකට කණ්ඩ හැදුවද? සුබ උපදිනයක්. ආ, ස්තුතියි. මේ වගේ දෙයක් ඔයාගේ දතාස්සේ දාගෙන හිටියේ කොහොමද? ප්‍රශ්නයක් වුණෑ මේව තාම විකුණන්න දාලත්නෑ ඔන්න මේක බලන්න හොඳර බලන්න බලනම කොහීම වැටෙනවා අවුරුදු දහක්කෙනවා දසකයා ඉලකන් දෙකේ ගන එකයි බේන්දුවයි ඒකට කැමති නැද්ද නැනෑ එක හොඳ කැමතින ඕහ මට තිබුණු යට එලෙක්සිීන ඔලොසොත් දෙන්න දැන් ජනප්‍රියමික ඒක තමයි යනෑ මේ තෑක හොඳට හොඳ යත්තුමයි බලන්නන්නේ තවත් අවුරුදන් නිකම්ම ගෙවුනා මම මෙතැන්ට ඇවිල්ලා හිටගන්නවා මෙතැන්ට ඇවිල්ල පානිනවා තන කොල කාලා පෙන්න්නනවා මොකක්ද මේ ජීවිතේ මට ඔයගේ ප්‍රශ්න තේරෙනවා මට හිතෙනවා නීති විද්‍යාලයට යන්න ඔයාට ඕනේ මේ කම්මැලි දිනචර්ය වෙනස් කරගන්න කොහොමද පරණ නැටුම අමතක කළා දාන්න කරන්න යන දේ ගැන කලින් හිතන්න එපා වැඩේ පටන් ගත්තට පස්සේ හිතට එන දේ කරන්න උඩ නැගලා පැනලා හොඳට හිතලා බලලා එක දෙක තුන කරන්න අලුතෙන් හිතන්න අලුත් දෙයක් හොඳයි මට අලුත් දේවල් පුළුවන් ඔය තියෙන්නේ ඔන්න මිනිස්සුන් යන්නේ. ඔහොම මම මිනිස්සුන්ට හරි කැමතියි. දැන් තමයි ජීවිතේ සතුටු පටන් ගන්න. ඕ අපි අමුද ගාරියා නැගිටලා කම්මැලට වෙලා. එන හරිද? ඔත දවස මොකද්ද? ආ විනෝද චාරිකාල දවස. ඔව් අද විනෝද චාරිකා දවසනේ කම්මැලි නැතුව නැගිටලා යමු. විනාඩි 10 ගෙන් එන්න. කොල්ල මෙල්මන් මෙල්මන් මෙල්මන් මෙල්මන් මෙල්මන් මෙල්මන් අවද වෙන්න නැගිලා හිනාවෙලා ඉන්න මේ සුන්දර නගරයට තවත් ලස්සන දවසක් උදා වෙලා ඕ මට නම් බෑ මං අද සනීප නැතුව ලෙඩ නිවාඩු. මොකක්? දන්නවද මගේ උරහිසේ තියලා තපයක් හොයාගත්තා. මේ දැක්කද මේ? මෙන්න මෙතන. ඔයා දැක්කද? දැක්කද? මෙල්මන්. ඔයා හිතේ තියෙන විකාර. හ්ම්. දීලන්නම් අලුත් දෙයක් මේවා අලුත්ම අලුත් ඒවා රසවත්ම දේවල් ඔන්න බලන්න අනකි බවනිය වෙනසක් දෝනවරනි මහතුරුණි සෑම වයසකම දරු දැරියදේ. සෙන්ට්‍රල් පාක්ස් අධෝධ්‍යානය සදම්පරය පත් කරනවා නිවියෝක් නගරේ රටලෝ සිංහ දැන් තමයි වෙලාව ළඟට එන්න අලුත් සම්දර්ශනය පටන් ගන්නයි යන්නේ බලන්න මේ සීබ්‍රා පෙන්නනවා අලුත්ම අලුත් වැඩ ඔන්න බලන්න හොඳට බලන්න හිනා වෙලාත වනන්ඩ හිනා වෙලාත වනන්ඩ කෝස්කි කොමද තත්වේ කානුවට තව මීටර් පන්සීයයි මොනවද අසු භාරංචි අපේ අන්තිම සවල්ලත් කෙඩ්ල ගියා හරි රිකෝ ඔය කුණුකොටරඟ පරීක්ෂ කරන්න අපිට සවල් ඕනි එතකොට තව අයිස් පලම් කෝටුත් ගේනවා නැත්තම් උඹ අයිස්සරයක් කඩ වැටේ එතකොට මම ලොක්කා ඔයාට කරන්න තියෙන ලස්සනට හුරතල් පෙනුමට ඉන්න එක අද අපි මේ ජරාවල පුපුරවල දාන්න යන්නේ. ඔලෝ කොහමද? මේවා කොට දැකලා තියෙනවද? අදට ඔන්න සම්දර්ශනය ඉවරයි. අවට ගොඩක් ස්තුතියි. මගේ අලුත් වැඩ ටික හොඳයි නේද? මේ සතියේ මම මෙතන ඉන්නවා. ඇත්තම කිව්වොත් මගේ මුළු ජීවිත කාලෙම මම මෙතන තමයි ඉන්නේ. අවුරුදු දවස් 365ම නතරටත් මම මෙතන තමයි. ග්‍රීස්ම සීත වසන්ත කාලවලත්. හරි. ඔන්න මතක ඇතුව තමන්ගේ හුරතලාට කණ්ඩ බොණ්ඩ දෙන්න ඕනේ. තමත් උපතට සලකන්නත් ඕනේ. ඒවා හොඳ වැඩ. ඒ <laughs> සිව්පාවා සිංහල කතා කරන්න දන්නවද? ඔව් කතා කරනවා. මේ මොන මහද්වීපෙද? මැන්හැටන්. මද හැරුවා. අපි තාමත් නිව්යෝක් වලනේ. ආපහු යමු. ඇතුළට ඇතුළට ඇතුළට. ලස්ස සුට් මල්ලි පොඩක් කොහොම ඉන්න? ඔයාලා මොනවද මේ කරන්නේ? අපි ඇන්ටාර්ටිකාවට උමකක් කරනවා. ඇන් මොන ටික? ඔයාට රහසක් රකින්න පුළුවන්ද කළු සුදු ඉරිරි මල්ලි? ඔයා කවදාහරි දැකලා තියෙනවද නිව්යෝක් නගරේ පෙන්ගුවිල්ලා නිදහසේ ඉන්නවා? <laughs> එහෙම දැකලා නැහනේ. අපිව මෙහෙට අයිති නැහැ. මේක ස්වභාවික දෙයක් නෙවෙයි. අපිව මෙහි හිර කරලා තියෙන්නේ මොකක් හරි කුමන්ත්‍රණයකින්. අපි හදන්නේ මෙහෙන් බේරිලා නිදහස් හොයාගෙන ඇන්ටාර්ටිකා යන්න. තේරෙනව නේද මල්ලි? කැලෑ ජීවිතේට. කැලෑ ජීවිතේට. ඇත්තටම ඔයගොල්ලෝ එහෙම කරනවද? ඒක හරීම ජොලි නෑ. ඒ ඔහමින්ද කොහෙද ඔය තර තියෙන්නේ? මේක ගැන මටත් කියන්න. ඔයා කිසිම දෙයක් දැක්කේ නෑ. හරිනේ. ඔවුස oh, uh, uh, නෑ සපාවට අද දිනේ ඔහුගේ අවසන් දර්ශනයයි මේ නිව්යෝක් නගරේ රජ්ජරුවෝ ඇලෙක්ස් සිංහාධිපති ස්තුති ස්තුති ගොඩක් ස්තුති ඔයල හරි මෝද හරි මෝද ප්‍රේක්ෂක ඔයාල මේ අපපුඩි ස්තුති ස්තුති මේක ස්තුතියි මේකුණු ගොඩක් ස්තුති මෙමොද පරිසමෙන් යන්න මගේ වෙප්පිටිය පෑ විසි අතරම වුණත් මම නිතාගන්න වුණත් බලන්න පුළුවන් මේක තමයි නියම ජීවිතය ආන්න එතන තමයි ආ මගේ දිව්‍ය භෝජනය ඇවිල්ලා Thank you. මාටික උපන්ද ඩෝ කල බල මොන මොකද තැග කියල හුන කටුවක් ස්තෝතියි මම මේකට කැවතීමැල්ම ගොඩක් මට ඕන ඕනේ ඔයාට විශේෂ රැක්ගත් දෙන්න ඕක තමයි මට හමුවන පලවෙනි මෝන කටුව මොකක් මට යන්න පුදකට සුබ උපන්දිනය ඔබට සතු ඇතක සුබ උපන්දිනය ඔබට අපි සවන මම කිව්වේ හරිටි ඕලවට ලැජ්ජ කරනවානේ ඕලත් ඉතින් ලැජ්ජ වෙන්න ඕනේ මොනවද කියන්නේ සතියක්ම සින්දුව පුරුදු වුණා එන්න ප්‍රාර්ථනාවක් කරලා කපමු මොකක්ද ප්‍රාර්ථනාව බෑ එක කියන්න නම් බෑ අපෝ බෑ ඒකනම් කියන්න බෑ අසුප දෙයක් ඔයාට අසුප දෙයක් එන්න ඕන්නම් මං ඒක ඔයාට කියන්නම් හැබැයි මට පස්සේ දොස් කියන්න එපා මට ඕක කියලා දාන්න මං ගන්න අපිට මොනවා වෙන්නද හොඳයි මං ප්‍රාර්ථනා කළේ මට කැලෑ ජීවිතයක් ලැබෙන්න කැලෑ ජීවිතයක් මං කිව්වලේ අසුබ දෙයක් වෙයි කියලා කැලෑ ජීවිතයක් ඔලට පිස්සුද ඕක තමයි මම හමු පිස්සුව පිස්සුව අදහස ඒක විස බීජ ගොඩක් පෙන්ගුවිල්ල අන්ඩ හදන්නේ මට අන්ඩ බැරියයි පෙන්ගුවිල්ල ගැන පිස්සෝ රෑලක් මොකද මේ හිතල බලන්ඩ අපහෝ කැලෑවට අන්ඩ ලැබුණොත් අපේ උපන් ගම්බිම්වලට පිරිසුදු වාතය දුවල පැරලා ඉන්න ඉඩ මට අන්න ලැබුණ නගරේ දුවල පැරලා ඉන්න ඉඩ තියෙනවා කියලා නගරෙත් ඔහු කරන්න ඕන ඉස්සෙල්ලාම මධ්‍යම දුම්රියපලට යනවා ඊට පස්සේ උතුරට යන කෝච්චියෙන් යනවා උතුරට ඒ කියන්නේ කෝච්චි කැලේට යනවද මොන පිස්සු කතාද මේ මාටි මොකද මේ බලමු අපි නගරදී ලැබෙන්න පුළුවන් දේවල් මොනවද කියලා කහවුන ඒ ස්තුති මෙල්මන් නෑ නෑ නෑ ඇත්තම මම මේ කියන්නේ මට ඕනේ මේ වගේ දේවල් හොයාගන්න පුළුවන් හෙත් මේ මේ මේවා තමයි කැලේදී හොයාගන්න අමාරු රස ගුණ පිරුණු කෑම වේලා කියන දේ කවදාවත් හිතුන්නේ නැද්ද ජීවිතේ කියන්නේ මස් කන කර වඩා වටින දෙයක් කියලා එයා හිතලා නෙමෙයි පැටියෝ එක කිව්වේ ඔයාලා මේ සතුවත්තෙන් පිට ජීවිතයක් ගැන දන්නේ නැති එක ගැන කිසිම දුකක් නැත්තේම නැද්ද ඔයාලට? නෑ කොහෙත් නෑ. මං කිව්වේ අපි දැන් ওই මාතෘකාව වෙනස් කරමු. ඔයාගේ මූණේ මොනවද ගෑවිලා මෙන්න මෙතන? ස්තුතියි අනේ. මේ කරපු දේ ලොකු දෙයක්. නියම පාටිය. ඇත්තම. එයාට මොකද වෙලා තියෙන්නේ? ඔයගින් එයාට කතා කළොත් හොඳයි. පොඩ්ඩකින් එයාගේ හිත හදන්න බලන්නකෝ ඇලෙක්ස්. ඒයි මං දැන්ටමත් ගොඩක් දේවල් කරලා තියෙන්නේ. මේ දම ලෝ කරන්නද? ඕ ඇලෙක්ස්. මට හිතා ගන්න පුළුවන් වෙන්නේ යනදී. හා දැන් නම් හොඳටම රෑත් වෙලා. එහෙනම් මම ඉතින් <laughs> හොඳයි හොඳයි හරි සුබරාත්‍රිය මෝටි සුබරාත්‍රයක් ලෝ පුදුම දවසක් මම කියන්න ඇත්තටම මේ වගේ හොඳ දවස් හැමදාම එන්නේ නෑනේද. ඌ බොරුද කිවේ බලන්නකොර තරුව ලස්සන. අර වගේ ලස්සන තරුවක් කැලේදි දකිට ලැබේද. හෙලිකෝප්ටරයක්. මාටි යාළුවා ආන්නකෝ හැමෝටම සමහර දවස්වල්ලි හිතෙනවා තමන් ඉන්න තැන්ට වඩා වෙන තැනක් හොඳයි කියලා. ඇලෙක්ස් මන්දියා බලනවා. මට අවුරුදු දායයි මගේ ජීවිතෙන් භාගයක්ම ගෙවිලා මටම තේරෙන්නෑ මම කලු ඉරිතියන සුද්දෙක්ද සුදු ඉරිතියෙන කල්ලෙක්ද මාටි මට සින්දුවක් මතක් වෙනවා හැලෙක්ස් දැන්නන් එපා ඔහු එහෙම කියන්න එපා ඒක හරිම ලස්සන සිින්දුවක් මං හිතන්නවා හලා තියෙන්න්නත් පුළුවන් කියන්න එපා මට ඕක හෙන්න හෙන්න කියන්න එපා තරුම මුණයි මේ පුවත අවසන් තින්නේ අද බෑ කවුදනේ ඔයා හරි අස්සක් නටනවානේ මොකද මේ ඔයා දන්නවනේ අන්තිම වචන ටික පුංචිම පුංචි වචන දෙකයි නිව්යෝර්ක් නෝත් ගන්න ඔය කරච්චලේ මේක ඉන්න හැමෝම නිසාචරු නෙවෙයිනේ. ඒ ටිකක් ගරුසරතුව කතා කරන්න ඉගෙන ගන්නවා. එහෙමද? එයත් එක්ක හැප්පෙන්න මගෙන් බේරලා යන්න වෙනවා. දැනගන්නවා. ආපෝ කවතරයි <laughs> දැන්වත් ඉතින් සන්තෝෂද බුමට අපි දෙන්න හොඳ කණ්ඩායමක් හොඳට ගැලපෙනවා. <laughs> ඔව් ඒක ඇත්ත. කිසිම සැකයක් නැහැ. ඉතින් දැන් මොකද කරන්නේ? හිටි හැටි කැලෑව ඇතුළට තනියම දුවලා යන්නද? නෑ. හොඳයි. ඔයයි මමයි දෙන්නම යනවා. මොකක්? කැලේට යමු. ඔයයි මමයි දෙන්නම එකතු වෙලා යමු. පස්සනි වීදියේ ඉඳලා ප්‍රධාන දුම්රිය මධ්‍යස්ථානයේ ටික දුරයි. එතනින් කෝච්චිය නැගලා උතුරට යමු. එළිවිලකට ආපහු නාවත් කවුරුත් දන්නේ නැහැ. විහිළුවක් නේද? ඕ <laughs> මම විහිළුවක් තමයි කළේ. මොනවද අනේ මේ යන්නේ අපි කොහොමද කෝච්චියක නැගලා යන්නේ? ඕ <laughs> ඔහොම කරන්න එපා. මම බයලා ඉන්නේ. හරියෙන්. මාත්සියෙන්. ඕ මම ඊට සන්දස්සයට කලින් විවේක් නැත්තේ. හැට වයසකයන දව එකක් වැඩිපුර හයියෙන් කෑගන්නත් ඕන්න පොඩි විලුවක් එම කලා <laughs> ඒවට තේරවානේ සුපරාත්‍රයා කැලෙක්ස් ඕ එයාලට ආපහුවර යකට කටේ ශබ්ද නවත්තන්න අමතක වෙලා. බය වෙන්න දෙයක් නැහැ. ඔහොම ඉන්නකෝ. ඔක්කොම හරි. දැන් බලන්න. ඕ Hurry. Mm-hmm. Ah. Hmm. Come on now. My little filet. My little filet mignon with a little fat around the edges. I like that. I like a little. කැමති රසම රස තෙල් බේරෙන මස් පෙති හොයා ගන්නත් අමාරු යොයෝ ඇලෙක්ස් ඇලෙක්ස් මොක ඔය ඇගිලි වරනවද මොකද ප්‍රස්ටම් මල්මන් හොඳයි අරි ඔය අදන්වනි මට පොඩි මුත්‍ර මාරුවක් තියෙනවනේ ඉතින් මම පැයදයකට සැරයකොත් එලියට ඇන්න වෙනවා එතමයි මං වැසිකිලිය පැත්තට යන්න ගියා. නිකමට වගේ මාටිගේ කූඩු දිහා බැලුවා. සාමාන්‍යයෙන් මං එහෙම කරන්නේ නැහනේ. ඒ මොකද? කියනවා මෙල්මන් මොකද වෙලා තියෙන්නේ? අපේ මාටි එයා යන්න ගිහින්. ගිහින් ආ. මොකද ඒක තව තීරුම? එයා කොතර කලින් ඉඳලාද මේක හාරලා තියෙන්නේ? මාටි! මාටි! මාටි! එයාට උක ඇතුලේ රිංගන්න බෑ. මාටි! මාටි! මාටි! මාටි! මාටි! මේක නම පිස්සු වැඩක් යා කොහෙද යන්නේ නැත්තේ? නගරට වෙන්න බෑ. ඔව් හරි වැඩේ. දැන් අපි මොකද කරන්නේ? අනේ මම මට නම් දැන් මම නම් තේරෙන්නේ නැහැ. මට හිතාගන්නවත් බෑ. අපි කාට හරි මේක කියමු. හලෝ අතුරු දහන් වුණ සත්තු ගැන හොයන තැනකට දාන්න ඉක්මනට. සීප්‍ර කෙනේ පැල්ලකින් සමහරට යන නගරට යන්න හැදෙනවා ඇති. පුළුවන් තරම් ඉක්මනට. හලෝ. හලෝ. මේක හරියන්නේ. අපිට මිනිස්සුන්ට මේක කියන්න බෑ. කවුද බෑ? එයාලට උඟ තරහයයි. මාටිව වෙන තැනකට අරගෙනයයි. කන්න දුන්නට හපා කනට කවුරුත් කැමති නෑ. මේක ඇත්ත තමයි. අපි ඒව හොයාගෙන යන්න ඕනේ. පස්සෙන් යන්න. එයාගේ සිහිය අවුලලා තියෙන්නේ. ජීවිතේ ලොකුම වැරද්ද කරන්න කලින් එයාව නතර කරන්න ඕනේ. එයා නොදන්න තැනකට ගිහින් අතරමංගලා සීතලේ තනි වෙලා ඇති. ආ, පව් අසරණයා. මෙල්බන් යමු මං කියන්නේ කිරික් මෙහි නවතිමු එයා පස්සේ આવුත් එහෙම නෑ නෑ මේක බරපතල අවස්ථාවක් අපි හැමෝම යන්න ඕනේ ඒක නිසා එන්න ප්‍රධාන දුම්රිය ස්ථානයේ ළඟම පාර මොකද්ද ඔව් උගොල්ලෝ පාක් එක හරහා යන්නකෝ ඔව් ඔව් ඕ අපි අපි පාකි කර යම්කෝ මල්ලොත්ත පාර පැත්තේ යන්න බැයිද මල්ලොත්ත පාරේ ලයිට් වැඩි මට ලයිට් එළියට පාර පේන්නේ නැතු වෙනවා දන්නවද අද ලින්කන් මධ්‍යස්ථානයේ පරිණාමය ගැන දේශනයක් තියෙනවලු ඒක කතිකයට කුළු වෙච්ච පළතුරු වලින් අහමු. අපි මල්වත්ත පාරෙන් ආවන හරි හොඳටම විශ්වාස දුම්රිය ස්ථානට ළඟම පාර මේක කියලා. මම දන්නේ කොහොමද මෙල්මන් කියපු නිසා නෑ ඒ ඒ මේ බලන්න අර කාමරේ ලස්සන වාජන වගේක් තියෙනවා මූණ හොදලා ඉවරුනහම තෑගිත් තියෙනවා දැක්කද මේ? සීනි බාලා. මේක අධ්‍යාපන චාරිකාවක් නෙවෙයි මෙල්මන්. අපි ආවේ මාටි එයාගේ ජීවිත විනාශ කරගන්න කලින් එයාව කොහොම හරි නවත්ත ගන්න. හරි. කෝ කෝච්චේ. ආ අන්නේ කියනවා. මාටි ඔයාට මොනවද කිව්වේ කියලා කියන්නේ මම කිව්වනේ එයාට කතා කරන්න කියලා. එහෙම කළා. කතා කළා. මට මේක තේරෙන්නේ නැහැ. එයා කිව්වා දෙන්නම යමු කියලා. මම ඇහුවා එයාට පිස්සුද කියලා. එයා කිව්වා මට අවුරුදු 10ක් වයසයි. එයාගේ ඇඟේ කළු සුදු ඉරි තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි සීතුවකුත් කිව්වා. පාදැන් කරන්න ඕනේ අප කෙලිම ගින් හතරිස් දෙවනි විදියට යන්න වැඩබිල්් ගොඩනැකිලට පස්ස හොඳයි ක්‍රයිස් ලොකොටැකිල දැක්කොත් ඒ කියන්න එතනයි තන අයට ගොඩක් ස්තුතියි ඒයි ලයිට් පටනකින්නවා පිසෙක් අවේකාරි සී ප්‍රකමෙක් මගේ ස්තලයින්නවා මං වැඩි තියන්නද එනම්මට උදවට කට්ටිය වන්න ආයමත් යාල පැරදිලා ඉති මොකද කරන්න ඒක ප්‍රධාන දුම්රි ස්ථාන කියලා නේද නැත්තමට ඇවුන හැටිද ඒක තමයි දන්න ප්‍රධාන දුම්රිය ස්ථානය හරි විශාලයි හරිම ලස්සනයි ආ මොකද නෝනානේ වෙලා තියෙන්නේ අනේ අහිංසකට ගහන්නේ ඇයි හපොයි දෙයනේ මට කෝච්චිය මගෑරිලානේ දැන් ඉතින් මට මන්දගාමී දුම්රියකයි යන්න <laughs> හරි යවල්ලගත වල්ලගෙන යවල්ලගෙන යවගෙන මාඩි වල්ලගෙන දැන් ඉතින් ඔයාලා මොකදනේ මෙහෙ කරන්නේ ඔයා හොයාගත්ත ලොකු දෙයක් ගුණා බයෙන් හිටියේ බය වෙන්න එපා. මං හොඳින්. ප්‍රශ්නයක් නෑ. හොඳට බලා ගන්න. ඔයා හොඳින්ද? ඔහො එයා හොඳින්. හරි නියමයි. ඔයාට ඇහුණද ඒක මාටි හොඳින් ඉන්නවා. ඒක දැනගත්ත එක හොඳයි. මොකද මම කල්පනා කරේ අපිට මෙහෙම දෙයක් කරේ ඇයි කියලා. අපි හදන්නේ මම ආපහු එන්න හිටියේ. ආපහු කවදාවත් මෙහෙම කරන්න එපා. ඇහුණ නේද? ඒ කියපු දේ ඇහුණ නේද? ඔව් අපිට තව වැඩි වෙලාවක් නෑ. ඔව් මේ මොන ඔරලෝසුවත් කැඩුවද? හොඳ තහ ගන්නවා. ආපහු එහෙම කරන්න එපා. ආයෙමත් කරන්න එපා. ඔව්. දඟලන්න එපා. ඔව්. ඔව්. ඔව්. අපි කොටු වෙලා කොල්ලනේ. ඕරු මුදියන්න එපා. ලස්සනට hina වෙලා පෙනුමට ඉන්න. ලස්සනට උරතලයට. කුණු බලු දිනන් දැම්ම බිම දානවා. අර ඉන්නේ ලොක්කා. සුබ සැන්දාවක් මහත්තුරුණේ ඔය කටවාගෙන තේරුලාද ඔයාගේ කට ඉස්සරහට කරන ඔය ප්‍රශ්නවලට පැටලෙන්න එපා කටවාගෙන මතකයිනේ ඒයි හරි ඔයාලට කියන්න දැන් කිසි අවුලක් නැහැ අපිට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා අපේ ප්‍රශ්නයක් මගේ යාළුවට පොඩි පිස්සුවක් ඇදුනා ඕක ඕන කෙනෙකුට වෙන්න පුළුවන් දෙයක් නෑ නගරේ හිර වෙලා හිටියම <laughs> ඔළුව ඇතුලේ පොඩි පොඩි අවුල් ඔළුව අවුල් වෙලා කියලා බොරු කියන්න එපා ෂ් කට වහනවා මම මේක බලා ගන්නම් හදියට හුවෙනවා ඇයි අනේ මටම ගහන්නේ ඔහු අපි අපේ අලුව අරගෙන අපෝ යන්න මේ සිද්ධිය ගැන හැම දෙයක්ම මතක කළා දාන්නකෝ හරිනේ කරදරයක් නෑ අවුලක් නෑ හරිනේ අයියෝ බයෙන් එපා මම ඇලෙක්ස් සත්තු අතේ ඉන්නේ බයෙන් එපා මොකද්ද මේ රට වෙලා තියෙන්නේ ඔව් Au, au, ayuh mukanya pendek. Nikang. Pa, halo kepada halo. m a n g u y e t can take a u n i s i n i h k Candyman. Oh, the Candyman can. The Candyman can. The Candyman. ඊය රාත්‍රී ප්‍රධාන දුම්රිය ස්ථානයේදී සිදු වූ සිදුවීම සත්ව අයිතීන් පිළිබඳව උද්ඝෝෂණය කරන කණ්ඩායම් වසර ගණනාවක් තිස්සේ පැසූ දෙයට එක් උදාහරණයක්. සතුන් කුඩි කර තැබීම අසාධාරණ බව දැන අපට පැහැදිලි. එනිසා ඔවුන්ගේ ස්වභාවික පරිසරයන් වෙත යලි ඔවුන් මුදා හරිනවා. එහිදී ඔවුන්ට තමන් ආශා කළ පරිදි නිදහස් ජීවිත ගත කිරීමට මගේ ඔලුව මෝගා මොකක් මේ මොකක්ද මව පෙට්ටිකට දාල්ලද නැනන වෙන්න බෑ මේක වෙන්න බෑ අනේ මව වෙන තැනකට යවන්න යාලට බෑ මව යවන්න බෑ මට හුස්ම ගන්න බෑ හුස්ම ගන්න බෑ කලුර මාව කියලා ගන්න හදන්නේ හුස්ම ගන්න බෑ හුස්ම ගන්න බෑ වටේ බිති ලඟ වෙන අරගෙන මම තනියම මම තනි වෙලා ඇලෙක්ස් ඇලෙක්ස් මාව ඇහෙනවද මාර්ටි මාත් එක්ක කතා කරන්න යාළුවා ආ මාර්ටි ඔයත් මෙතනද මොකද මේ වෙලා තියෙන්නේ ඔයා හොඳින්ද ඒක හොඳ දෙයක් නෙවෙයි මාර්ටි ඇලෙක්ස් මාර්ටි ඒ ඔය දෙන්නද ඕරියා ඔයාට තුන ඉන්නවද ඔයාගේ කතාහඬ ඇහුණත් මගේ හිතට හොඳයි මොකද මේ වෙන්නේ අපි හැමෝම පෙට්ටි වල දාලා අයියෝ මොනවා ඕ මට නිකන් මැරිලා වගේ නින්ද කියලා නෙල්මන් නෙල්මන් ඔය ඇත්තටම ඔයාද ඔය හොඳින්ද නෑ මං හොඳින් සාමාන්‍යයෙන් මගේ මොලේ පරීක්ෂා කරන වෙලාවට මට සීය නැති වෙනවා. හෙල්මන් මේ මොලේ පරීක්ෂාවක් නෙවෙයි. ඇස් පරීක්ෂාවක්. නෑ ඇස් පරීක්ෂාවක් නෙවෙයි. මේක මාරුවක්. අපි වෙන තැනකට මාරු කරලා වෙන තැනකට මාරු කරලා නෑ වෙන්න බෑ වෙන්න බෑ මම වෙන තැනකට වෙලා හරියන්නේ නෑ මට හවස පහට දොස්තර ගෝල් බල් මුණ ගහන්න තියෙනවා මට අවශ්‍ය වෙන බෑ බෑ කියලා ගන්න තියෙනවා වෙන තත්ත්වයකට අවශ්‍ය මේ කාගේ මම කොහෙටවත් යන්නේ නෑ හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න පුළුවන් අපිට කිසිම කරදරයක් වෙන්නේ නෑ නෑ මාටි අපිට කරදරයක් වෙන්නේ නැත්තේ නෑ ඔයා කරපු වැඩේ නිසා ඔක්කොම අමාරු වෙන්නා මම කරපුදේ නිසා අනේ මට නම් තේරෙන්නේ නැහැ මේක මගේ වැරද්දෙන් නේ කොහොමද කියලා. ඔයා ඔයා මිනිසුන් තරහ ගැස්සුවා. ඔයා අත හපා කෑව මාටි. අත හපා කෑවා. මම කවුද කියලා මම දන්නේ නැහැ. මම කවුද කියලා අනේ කැලේ ගිහින් මම කවුද කියලා හොයාගන්න. මේ මේ මේ කැලේ මම කිව්වේ නෑනේ මගේ පස්සෙන් එන්න කියලා. මං කියන දේ ඇහෙනවද ඔයාලට? ඔයා කියන දේ ඇත්ත තමයි. මොකක්ද? මමත් කිව්වා සත්තු අත්තේ ඉම්මු කියලා. ඒත් ඔයාලා දෙන්න. මෙල්මන් කටහා ගන්නවා. ඔයාන ඉස්සල්ලම් මේ අදහස යාගේ ඔලුවට දැම්මෙත් මේ ප්‍රශ්නට මෙල්බට ගාවගන්න එපා ස්තුති ගලෝඩිය කොහොමටත් අපි වෙන තැනකට යවන එක මගේ වැරද්දන්නේ මෙයිනේ මෙල්බන් කටවහනවා මේ ඔයාලා කොලුව කර කෙනා වගේ නැද්ද මට එහෙම දැනෙනවා මෙල්මන් ඔයාට හැමදාම ඔහොම දැනෙනවනේ වාර්තාවක් දෙනවා මේක රහස් භාෂාවක් ලොක්ක මට මේක තේරෙන්නේ නැහැ ඔයා බුද්ධිමත් වානරයා ඔයාට කියවන්න පුළුවන්ද නෑ ෆිල්ට නම් කියවන්න පුළුවන් ෆිල් ගෙන්ඥාවට යවන බාන්්ඩ වන්න සත්ව අභිය භූමිය අප්‍රිකාව අප්‍රිකාව එතන අපිට හරියන්න එකෝ මම මේ ලෝක හොඳම නගර හිටිය ජනප්‍රියම තරුවක් රජ කෙනෙක් මෙහන්න මිනිසුන්ගේ ආදරය දිනපු කෙනෙක් එතකොට ඔයා හැම දෙයක්ම විනාශ කරලා දැම්මා ආදරය දිනපු මිනිස්සුන්ට ආදරය කරා නම් එහෙම උනේ ඔයා ඇත්තටම කවුද කියලා මිනිස්සු දන්නේ නැති නිසා මාව දෙන්න ගෙන්න ගන්න එපා මම මාව දෙනවා දෙන්නට බදික ආ මම හිතුවා ඔයා කවුද කියලා මම දන්නවා කියලා ඔයාගේ කළු ඉරිවැල්ල සුදු ඉරි කැපිලා ගියාම ඔයාගේ කිසි දෙයක් කියන්නේ නැහැ ඔක නවත්තනවා ඔක කිව්වා නවත්තනවා වාර්තාව වැඩේ හරියන්න ඇලොක්ක මම රහස්වචන දන්නේ නෑ. මට නිදහසට කරුණුනේ නෑ. ඕනේ ප්‍රතිඵල. මාර්ගය හරිද? හොඳයි. මං හිතලා බලන්නම්. මිනිහාගේ සද්ද නවත්තනවා. මං වැඩේ කළා. හරි, මේ යකඩ ගොඩ ආපහු හරවනවා. Oh! Ayo. No. No. Ayo. Gloria. Melman. Marty. Alex. Marty. නැති මෑ ඉන්න ඕන අදින මාටි යන්න එපා! Oh man. 야 마티! 말만! 그로리아! 어, 어, 아, 마티! 아, 멜마! 글로리아! 글로리아! 아, 마음에 안들 음. 마티! Melman Gloria Melman Marty Gloria Marty Melman Gloria Melman Marty Gloria Marty Marty Marty කවුරුත් නැහැ අයියෝ අයියෝ කවුරුත් නැහැ ඔව් ඔව් මාව මගේ ගෙඩියට ගන්න කවුරු හරි උදව් කරන්න කවුද ඉන්නේ ඔව් කවුරු නැද්ද හලෝ කවුද ඉන්නේ ඈ කවුරු නැද්ද මෙල්බන් ඇලෙක්ස් ඒ හොයාද Oh, මෙල්බන් මං එලිට ගන්න ඕහම oh, ඉන්න oh, ඉන්න මං ගන්න ගෝ ඉන්න එලිට ගන්න අං පොඩක් ah. ඉන්න කොහෙවත් යන්න එපා මොකද කරන්නේ බයෙන් එපා ඔයාව එලිට ගන්න යන්නේ හිතට ධෛර්යය ගන්න ඇලෙක්ස් <gasps> Giraffe, petting, Elliot. அறுபலன் அறுபலன் குளோரியாவில்ல Gloria Ah! Gloria! Alex! Oh. Hurry then, cut him your nerves. Gloria! Alex! oh. Marty! Marty! Oh! Kamu tak pakai wadah. Dia main ni. Mama mama mama mama mama. Nah nah nah nah nah nah. Pakai mama tak nevi. Huhu. Berarti. Marty. Marty. Alex. Marty. Alex. Marty. Alex. Marty. Alo. Hadi. අපි හැමෝම කරදරෙක් නැතුව එකට එක්කුණන්නේ අපි එකතු වුණා ඇත්තටම මේ කොහෙද කියලා දන්නවද සැන්ඩියාගු සැන්ඩියගෝ සුදු වැලි තියෙන වෙරල පිළිවෙලට සකස් කරපු ස්වභාවික පරිසරයේ ඉඩකඩ හොඳට තියෙන ඉඩම් මන්නම් හිතන්නේ මේක සැන්ඩියාගෝ සත්තුවත් වෙන්න ඕනේ මේ තියෙන බොරුගල් ආ ඒක නම් ඇත්ත එකක් වගේ සැන්ඩියේගෝ අපිට මේ වගේ තැන ගැලපෙන්නේ නෑ වගේ අනේ මන් දන්නේ මට නම් මේ හිතට ඇල්ලුවා. අනේ මම නම් මෙහෙ ඉන්න හරිම කැමති. හැමදාම වුණත් ඉන්න. ඈ ඔව් ඔව් ඔව් ඉවසට අහුවෙන්න බා මාටි මගේ පොඩ්ඩක් මම කිව්වා පොඩ්ඩක් හතර ගන්න හරිද පොඩ්ඩක් අහුවෙන්න no you're closed wait a second time out and then second time I'm out. never talking to you again look um හරි ආගමු කොහමද ඔයාගමු එතකොට ඇතුල් වෙලා අන්තර ටික රැක් කරගමු වැඩක් මේක නම් හන්න සෑන්ඩුකෝ කවුද දන්නේ මෙහි ඉන්න අයක මට තරම් කරන්න වෙයිද කියලා අයියෝ එහෙමුණුත් මොකද කරන්න මොකද කරන්න මම ඉවරයි විලාස වුණා මගේ ජනප්‍රියකම ඉවරයි මේක ඔයාගේ වැරද මාටි ඔයයි මට මෙහෙම කළේ මොකද මේ ඇලෙක්ස් ඔයා හිතනවද මම මේ දේවල් දැනගෙන හිටියා කියලා ඔයාට ඕනේ මම ඔයාගෙන් සමාව ගන්න එකද ආ හරි හරි හරි හොඳයි මට එහෙනම් සමාවෙන් ඒකවත් කියන්න දෙන්නේ නැහැ පාටි මේ යන්න ඔයා මීටර ටික කණිතව මොකද මේ මට ශිෂ්ගන්නේ ඔයාට ගැහුණද ඒක ඇහුන්නේ නැද්ද මටරන් දැන් ඒක ඇහෙනවා සංගීතය තියෙනවනේ මිනිස්සුත් ඇති ටිකක් ඔලුව උස්සා යනවා මෙල්ම ගස්වල වදිනවා ඕ මේක කැලෑවක් වගේනේ මේකට කියන්න තිබුණේ කැලෑ සත්තුවත්ත කියලා. එයාලා ලොකුවට කියනවා. අපි අලුත් සෑහෙන thing. Let the animals run wild. Next thing you know, it's flowers in your hair and everybody's hugging everybody. This way's kind of grows on you. This way, guys. Come on. Ow! අපි මිනිස්සු කැමතින විදිහට වැඩ කරන්න ඕනේ. හැමෝම ඉඳගෙන වැඩ වැඩ කන්න එපා. ඔයාට නම් හොඳට හිනාවෙන්න බැරිද මෙල්බන් මම හිනා වෙනව නෙමෙයි බඩ රිදෙනවා හොඳ එකක් නෑ බඩේ අමාරුට මිනිස්සු කැමති වෙන විදිහට ප්‍රාර්ථනා කරනවා හපෝරුයි මේ මිනිස්සු නෙමෙයිනේ මේ ඉන්නේ සත්තුනේ කැලිෆෝනියාවේ සත්තු ජොලිනේ ජොලි පාත් මම රජමෙල්ලෝ කෙල්ලෝකේ මම රජමෙල්ලෝ කෙල්ලෝකේ ඔබ මගේ I like to move it, move it. I like to word. Original King Julian. What a girls, man. I love all the girls. I love to move their body. Oh. When you move your body, you know move it nice and sweet and nice. මේ මොනවගේ සත්තුවත්ද? මම දැක්ක සත්තු කීප දෙනෙක්ම ඒගොල්ලන්ගේ සෞඛ්‍ය නීති කඩනවා. මම නම් සැන්ඩියාගෝ වලට හරිම කැමති. මේක හරිම නිදහව එකක් ඇදුවා. Ah, ah, ah, ah, ah. ah, ah, ah අනිත්තාවත් එක්කෙන්ට තිබුණා ඉන්න කොයිද ඇලෙක්ස් ඒට මොකද වුණේ අපේ වස්සේ මාවන The photon! The photon! The photon are attacking! What will you do? මට බකුළු දැල් පේන්න බෑ ඕ ගොඩක් ස්තුති වැලට මංගෙනක හිටියට ඔයාල හරි හොඳ යාලුවෝ අපි මේ නිවෝක්කොල ඉඳල එන ගමන් අපිට මෙතන පාලකතුමා මුණ කස්සන්න පුළුවන්ද ඇත්තටම අපි පැය ගානක් අර මුහුදු වෙලට වෙලා හිටියා කවුරුවත් අපිව පිළිගන්නේ එතෙන්ට ආවෙත් නෑ මම දන්නේ මෙතන මෙහෙ මේ මේ ඔව් මේ මම දන්නේ මෙහෙ සාමාන්‍ය වැඩ කරන පිළිවෙල ඒත් මෙතන මොකක් හරි ලොකු අවුලක් වෙලා තියෙනවා ඒකට දැන් කමක් නෑ ඉතින් ඔයාලට පුළුවන් ද අපිව පිරිස් කලමනාකාරව ඉන්න තැනට ගෙනියන්න Ojo, Marinela, cógelo de tu grande! Maris, يا ابو زلوبه يطلع Woi tadi bebek nih, maku lo iwarai, maku lo iwarai, maku lo iwarai. Julius, Raja Lumani, dia anak kau dah. එයාලා පිටසක් වලයෝ. දහරණු පිටසක් වලයෝ. අනාගතෙන් ආපු පිටසක් වලයෝ. එයාලා අපිව මරයි. නැත්තම් පැහැරගනි. අපේ වටිනා ලෝහ අරගෙන යයි. නැගිටිනවා මටේ. රජතුමාගේ කකුල් ළඟ ඉඳගෙන අඬන්න එපා හරිද? අපි හැංගෙමු. හැමෝම සැත නොකර ඉන්න. මටත් එක්කයි කිව්වේ. කවුද සැත කරන්නේ? ඔහ. අපෝ මට. ගහන්න ගෝලිය. ගහන්න. හරි. තාමත් මගේ ඇඟේ දන්නේ. මට මකුලෝ පේන්න බෑ. බය වෙන දෙන්න ඇගිල්ල එයාලා මොන චාරියෝ අපිට මැරෙන්නයි වෙන්නේ කකුල් මම කිව්වනේ සරක් කිව්වනේ කකුල් ගැන කිව්වනේ මම කකුල් ගැන යට කිව්ව නේද එයා ඔයාට කකුල් ගැන කලින් කිව්වා ඇන් <laughs> මට අදහසක් ආවා ඇත්තටම මම කපටි පරීක්ෂණය කරන්න යන්නේ මෙයාලා දරුණු වනචරින්ද කියලා එකෙන් දැනගෙන පොළවන්නේ අනේ නෝ කොහොමද මම මේ කරන්න ඇලෙක් වැඩි හරිට කරන්න මාටි හොම ඉන්න කවද අන අන තමන් තමන් ඇලෙක් ඔයා මොකක්ද මේ කළේ තමන් තමන් තමන් මම මම විහිළු කාර සිංහයකි වැඩි ලන්න නපුරු මෝඩ සිංහාව බය කලාද පැටියෝ මෙයා එහෙම තමයි එය නපුරු විශාල නරක පූස්තඩියෙක්නේම නේද එන්න මගේ ළඟට පැටියෝ ටිකක් ඇතිනම් බැලුවම නම් ඒගොල්ලෝ හරි මෝරක් අල්ලනවා ඕනේ පැටිය චූටි පැටියෝ බලන්නකෝ මෙයාගේ උඩ කලේ එයාලා නිකම්ම නිකන් නෝන්ජලයෝ ටිකක් අනේ මන්දා මට තාමත්තර කොන්්ඩෙ වවාගත්තු කෙනා ගැන සැකයි එයා ටිකක් කමුතුයි නේද මොන විකාරද මොලෙස් හැම මේල්ගෙට ගන්න අපි ගිහින් අර නෝන්ජලෝ ටික අඳුර ගාලෙමු ඔබ වෙත දැන් ඉදිරිපත් කරන්නේ ලීමවරුන්ගේ අධිපතියා බවට පත් වූ අති උත්තම 13 වෙනි ජුලියන් රජතුමාවයි හැමෝම ප්‍රීතිගෝසනා ගන්නවා que la Alice te tiene. මොකෙක්ද මේ එයා රජෙක්නේ විකටෙක් වගේන මංහිතන මෙයා ලේනෙක් පිළිගන්නවා නෝන්ජල් යෝදේනි මගේ රාජකීය රශ්මිය ඔබට දැනෙන වදා ඔවුලේනෙත් තමයි ඒකන කිව්වේ අපි හදපතුලම ස්තුති වත වෙනවා අර පූසන් එල්වා දැමීම ගැන මොන පූසද පූසා එයාල අපේ සාධවලට පලෙන්ෙත් පාඩකල් අපුව තරහගස්සෙනවා. අපේ අතපය කාල දනවා හරි අපි හැදුවේ මිනිස්සු ඉන්න තැන කොහෙද කියලා හොයාගන්න විතරයි. ඔව් බලන්නකො මෙයාගේ දත් හරිම විසාලයිනේ. ඔයාට ලැජ්ජ නැද්ද මොරෙස්? ඔය වගේ කතා කියලා අපිට අපහාස කරන්න. ආ දැන් මට කියනවද? ඔයාලා කවුද? මම ඇලෙක්ස් සුප්‍රසිද්ධ ඇලෙක්ස්. එතකොට මේ ග්ලෝරියා මාටි මෙල්මන්. ඔය යෝධය මොන රටකින්ද ආවේ කියලා කියන්න. අපි ආවේ නිව්යෝක් වලින්. එතකොට මේ <laughs> జయపాతము నీ యోగ్యోదేంట මේකනම් එහෙම පිටිම පිස්සන් කොටුවක්. මම කියන්නේ අපි මේ පිස්සන්ගෙන් දැනගම මිනිස්සු ඉන්නේ කොහෙද කියලා. සමාවෙන්න ඕනේ. අපි පිස්සු ළඟ මිනිස්සු ඉන්නවා. ඒ පිස්සු ළඟ මිනිස්සු ඉන්නවලු. හොඳයි. ඔව් හොඳයි. ඇත්තටම හොඳයි. කොහෙද? අර උඩ ඉන්නේ. එයාලා හරිම හොඳයි නේද? වැඩි සදබදයක් එහෙමත් නෑ. ඕ නියමයි. ඔයාලගේ ජීවත්වෙන මිනිස්සු එහෙම නැද්ද? නෝ. Uh, uh. මැරුවය විතරයි. මම අහන්නේ මෙතන පණ තියෙන මිනිස්සු රොත්තක් හිටියනම් මෙතෙන්ට කැලාව කියලා කියන්න බෑනේ. එහෙම නේද? මොකක් කැලාව? <laughs> පොඩ්ඩක් ඉන්නකොට මල්ලි. ඔයා කියන්නේ හරියට මේ මේ මැටි ගුහාවක ජීවත් වෙලා ගස්වල කොළවලින් ඇඟේ කුණු පිහදාගෙන ජාතිය කැලාවද්ද? මොකටද පිහදාන්නේ? කුණු ජරාව. මට විනාඩියක් දෙන්න පුළුවන්ද? ආව මෙතනින් ගෙනියන්න. අයියෝ අපි මෙතනින් පැනගන්න උනේ. ඇලෙක්ස් ඇලෙක්ස් ඔබව දින ඇලෙක්ස්. අයියෝ මම ඔලියෝ කල්ට පීනලා යනවා. මම දන්නවා මට මැරෙන්න පුළුවන්. ඒත් ඒත් මට මේක කරන්න ඕන. ඕනි පීනලා බෑනේ. අයියෝ ඒකනේ මැරෙන්න පුළුවන් කිව්වේ. අයියෝ. අනේ. බස් මම මරන්න හදන්නේ. මම බේරගන්න. මට මුකුත් වෙන්නේ නැහැ. මම මට පේනවා. ආ! මේ ගන්න. මෙතන පුටි වැරද්ද සිද්ධ වෙලා තියෙනවා තමයි. මිනිස්සු හිතලා අපිව මෙහාට ගෙනත් දැම්මේ නෑනේ. ඉතින් සිද්ධ වෙලා තියෙන දේ දැනගත්ත ගමන් එයාලා අපිව අහගෙන මෙහාට ඒවි. මං කියන්නේ අහන්න. ඔව් ඒවි. ඇත්තටම කිව්වොත් මං හිතන්නේ එයාලා දැන්නමත් මගේ එනවා ඇති. ඉතින් කොල්ලනේ එට උදේට කන්නේ හොඳට සීත කරපු අලුත් මාළු. Rico. ඉතින් මේ හුදෙකලා දූපතේදී මැරෙන්න මගේ දෛවයේ ලියලා තිබුණු නිසා මෙල්මන් මෙන්ක්වික්සන මං නිරෝගී මනසක් සහ රෝගී ශරීරයක් සහිතව මගේ දේපල ඔය දෙන්න අතරේ සමානෝ බෙදලා දෙනවා. සමාවෙන්න ඇලෙක්ස්. ඇයි වැසිකිලියක්. ඒක හොඳයි මෙල්මන්. එලි මහානෙම වැඩේ. නෑ මේක වැසිකිලියක් නෙවෙයි. මේක සොහනක්. ඔයා නිසා මෙල්ලම මැරෙන්න යන්නේ දැන්වට සන්තෝස මොක්කොද මේ මේක අවසානය නෙවෙයි මේක තමයි අලුත් ආරම්භය අපේ ජීවිතවට සිද්ධ වෙච්ච හොඳම දේ මේක නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ මේක අපේ ජීවිතවලට හොඳම දේ නන් නෙවෙයි. ඔව් ඔය උපන්දින ප්‍රාර්ථනාවක තියෙන බලය අයුතු විදිහට ප්‍රයෝජනෙට අරගෙන අපේ හැමෝගම ජීවිතවලට නරක කාලයක් අරන් ආවා. මොකද කිව්වේ? මම කැමැත්තෙන් නෙමෙයි ඒක කළේ. මතක නැද්ද? ඔයාලා බල කරපු නිසායි මං එහෙම කළේ. ඔව් ඇත්ත තමයි අනික මේක නර්ක කාලයක් නෙවෙයි මේක හොඳ කාලයක් පොඩ්ඩක් වටපිට බලනවා වැටවල් නෑ කාලසටහන් නෑ මේක පුදුම ලස්සන තැනක් සමහර විට අපි උපදින්නත් ඇත්තේ ඕක නවත්ත ගන්නවා මේ පැත්ත දූපතේ ඔයාගේ පැත්ත මේ පැත්ත අයිති අපි තුන් දෙනාට ඔය පැත්ත අවාස නවන්ද පැත්ත ඔය කැමති විදිහකට උඩ පැන පැන කරණං ගහලා ඕන දෙයක් ඔය පැත්තේ කරගන්න. මේක තමයි වාසනාවන්ත පැත්ත. නිව්යෝක් නගරයට ආදරය කරන අය මේ පැත්තේ. මොකද මේ? මේක නම් නරක කාලයක් දුකේ. හොඳයි. You all have your side and I'll have mine. And if you need me, I'll be over here on the fun side of the island having a Good That's old Side. This is the fun side. This is the fun side where we're gonna have a great time surviving until we go home. I love this side. This side's the best. That side stinks. You're on the Jersey side of this cesspool. Well, now what do we do? Don't worry, Melman. I have a plan to get us rescued. Can't wait to see the look on Marty's face when he sees this. Ooh, <laughs> balano ko ilatina di? අපි නැතු මිනිහට මොකුත් බෑ. කටවහාගෙන ඉන්නවා. මම දැන් පෙර ගානක් මෙතන හිටගෙන තව කොච්චර වෙලා මෙහෙම ඉන්න ඕනද? මගේ වැඩ අවසానයි. හැතම මිලියනක් ඇතිගෙන නැවකටත් මේකට ගිනිති බව නොපෙනේ යන්න විදියක් නැහැ. නියම වෙලාවම අපි මේ නිදහසේ ගිනිසුලුව දල්ලනවා. එතකොට අපි මේ භයානක හීනෙන් බේරිලා යනවා. මොකද හිතන්නේ වැඩේ ලස්සන තියනවා නේද? <laughs> කොහමද මෙල්බන් නිදහසේ ගිනි දැල්ල? නියමයි. මෝඩයෝ. මට ඒක ඇහුණා. අපිට පුළුවන් මාටික ගිනි ගොඩෙන් ගින්දර ටිකක් ඉල්ල ගන්න. ඒක කැලෑ ගින්නක්. නිදහසේ ගිනිසුලුව දල්ලන්නේ කැලෑ ගින්න පාවිච්චි කරන්න බෑ. දිගටම ඕක අතුල්ලනවා. පේන්නේ නැද්ද? මට බෑ තවත් මේ කරන්න මට බෑ. මට බෑ බෑ බෑ. ආ. ගින්දර. ගින්දර. ගින්දර. ගින්දර. ඉන්දිර නෑ නෑ නෑ දැල් පොඩි දැල් පොඩි ආ ආ ජෝතින් සාර් කලෙක් පනින්න බයන්න එපා පූසන් එක කුලෙම වෙලා බිමට හිටින්න මූණනේ ඇත්තටම බලපවුල් කෙනෙක්ද මොන පිස්සා ඒක පුච්චලා දැම්ම අපි ඉවරයි අපි දැන් බෙල්ලන්නේ කොහොමද දැන්වත් විනෝද වෙන පැත්තට යන්න හැමෝම සංසුන් වෙන්න ඇවිත් තමන්ගේ ආසනවල වාඩි වෙන්න හරි හරි හරි හැමෝම එන්න සංසුන් වෙන්න සංසුන් වෙන්න එයාගේ එයාගේ වලිග අතාරිනවා අර අර දෙන ගණුව නතර කරන්න හරිද ඔයා මෙතන හැමෝම හැමෝම සංසුන් වෙන්න දැන් අපිට ඉදිරිපත් කරන්නේ ස්වාධිපත්යෙන් රජු බවට පත් වූ හැමදාම කියලා දින් දේ හැමෝම දන්නවනේ උරේ කියන්නේ හා ඩයිරට වැසියනේ අපි හැමෝම ගොඩක් කුතුහලයකින් ඉන්නේ අපේ ආගන්තුකයන් වන නිව්යෝර්ක් යෝදයින් ගැන ආ වෙලේ මම යාලට කැමති මමත් කැමති මමත් කැමති මමත් කැමති මම යාලට ඉස්සෙල්ලම කැමති උනේ හරි හරි තේරෙනවා මම දැකපු හැටි යාලට කැමති වුණා ඔක්කට වහගන්න මේක මා හිස රටයක් නේ හාඩයි අපිට මතක ඇති කලක ඉඳලා අර බයනක ෆුසාලා අපිට පහර දීලා අපිව කලා දානවා දන්නවනේ මේක වටෝරුවක් කෑම වටෝරුවක් ශී කොනවහනවා. මොකද වෙලා තියෙන්නේ? එයාලා මේ මොහොතේ අපිට පහර දෙන්න ආවේ නෑනේ. ඉතින් මගේ අති දක්ෂ සැලැස්ම මෙන්න මේකයි. අපි අර හිටියා නිවියෝකෝ දින්න අපි යාළුවන් කරගන්නවා. එයාලා අපි ළඟ තියාගන්නවා. ඊට පස්සේ අර මහත ඇලෙක්ස් අපිව ආරක්ෂා කරන නිසා අපිට අනතුරක් නෑ. ඒ වගේම පොක්කවදවත් අපිට පූසලාගෙන් වද වෙන්න ඕනෙත් නෑ. මම ඒක හේතුවේ. ඒක මගේ අදහස. ඔව් මම තනියම හේතුවේ. පොඩ පොඩ පොඩ කින් හැමෝම මේක ටික කහගන්න. මමත් කල්පනා කළා මං අහන්නේ කවුරු හරි හිතලා බැලුවද ඇයි පූසලා ඇලෙක්ස් මහත්තයාට ඔච්චරම බය කියලා. එයි දෙනවා. Maybe we should be scared too. අන්න ඕන වෙන්න පුළුවන්. පූසලාට වඩා නරක කෙනෙක් නම්. මම කියන්නේ එයා දැක්කම මටත් නිකන් ඇඟ පොතරිදිනවා වගේ. මරිස් ඔයාට උස්සලා නෙමෙයි කතා කළේ. ඒක නිසා ඔයාගේ මේ අදහස් අපේ වාර්තා වලින් වත් කළා දානවා. තව කාට හරි මෙයාට වගේ රොදව තියනවද? නෑ. හොඳයිනේ. ඉතින් කට වහගන්නවා. ඉතින් නිව්යෝර්ක් යෝදේ හෙට අවදි වෙනකොට එයාලා පාරාදීසයක ඉන්නවා වගේ හැඟීමක් ඇති කරන්න ඕනේ. Kau dah kamu tewis kotukan ya. මැල්මනේ ගලෝරිය අර පැත්ති හොඳට විනෝද වෙනවා. ඒ පැත්තේ තව කෙනෙකුට හොඳට ඉඩ තියෙනවා. ඕන්න ස්තුති. අහන්න. මම ටිකක් කල්පනා කළා. ඔයා මේ දූපත ගැන වැරදිට හිතන්න තු හිටියෝ සමහර විට ඔයා මේ ජීවත් වෙන්න ගොඩක් කැමති වෙයි. මාටි මට මහන්සි. මට බඩ කිනේ. මට ඕනේ අපහු ගෙදර යන්න. පොඩ්ඩක් මං කියන දේ හිතන්න. සමහර විට හරියයි. ඔයා නැතුව මේ පැත්තේ කිසිම විනෝදයක් නැහැ. කවුද ඔය? මම මේ පාංකාරයා. නිකන් බුරුට කවුද කියලා අහන්න එපා. ඔව් මොනවද මගෙන් කරෙන්න ඕනේ? මටත් විනෝද වෙන පැත්තට එන්න පුළුවන්ද? මට ඇහුන්නේ නැහැ. ඔය දන්නන මං හැසිරෙන මෝඩෙක් වගේ. ඒත් ඔයා කියපු දේ ගැන මං හිතුවා. මට සමාවෙන්න. ඔයාව පිළිගන්නවා මගේ විනෝද උයනට එන්න විනෝද වෙන්න. එල්ලෙක් ඕහෝ මගේ ගෙතර ඔයාගේත් ගෙතර තමයි හරිම ලස්සනයි ඇයි බිම එක බමුද මේක මගේ ගානේ මේ මුහුදු අතුරනේ ඕක ගිලින්න හොඳ නෑ නල ජලය ගන්නකම් විතරයි යෝක දෙන්නේ ඒයි ඔල හැමෝටම බඩගිනී වගේ ඔල කැමතිද ස්වභාව ධර්මයේ රස ආහාරයක් ගන්න හා ඔල කෑමත් තියනවද මිනෝදු වෙන විශේෂ කෑම ඔන්න එනවා රෝල් කරපු මුහුදු පැලැටි මුහුදු පැලැටි රෝල් කරලා කාලා බැලුවාම රස තේරෙයි මේක හරිම රසයි හරි රසයිනේ හරිම රසයි ස්තුතියි ඒක කෑහම ඇඟට අමුතු පණක් <laughs> සමහර අයට නම් ඒක ඒ තරම් හරියන්නේ නැති වෙන්න පුළුවන්. හරිම රතයි. වෙන කොහෙවත් හොයාගන්න මේ වගේ දේවල්. ඕ එහෙම දේවල් තියෙනවා. මේක පොඩ්ඩක් බලන්නකෝ. ඕ බලන්නකෝ නිලස්සනේ. ඒවා හරියට බිලියන ගානක හෙලිකොප්ටර් ගොඩක් වගේ. අන්න තරුවක් කඩන් වැටෙනවා. ප්‍රාර්ථනාවක් කරන්න ඉක්මනට ඉක්මනට. මට රසම රස මස් පෙත්තක් ලැබෙන්න. මේ හාන් ඇලෙක්ස්. මම පොරොන්දු වෙනවා හෙට පණ යනකම් ඇවිදලා හරි ඔයාට මස් පෙත්තක් හොයන් එන්න. ස්තුති මාටි. ඕ විසිහත විසියට විසිනමේ තිහ තිහයි කලුවර තියයි ඒත් සුදීරි විසිනමයයිනි ඒ කියන්න ඔයා සු කියන කල්ලෙක් තමයි ඒ ප්‍රශ්නෙත් ඉවරයි සුපරාජ්‍යයක් ඔය දැකන මොරිස් ඇලස් මහත යලු වගේ ඉරිගණන් කළා. එය අනිවාර්යයෙන්ම ආදරය පිරුණු හොඳ කෙනෙක් වෙන්න ඕනේ. ඇයි ඔයට ඇලෙක්ස් මහත්තයා නිසා අංගේ පතේ රූතව හැදෙන්නේ? බලන හදිහා පොළ මොලයක් වගේනේ. මම හිතන්නේ එයා ඉරිගණන් කළා කියලා. මට පෙනුනේ එයා යාළුවගේ රස බලන්න හැදුවා කියලා. ඕන දෙයක් හිතන කමක් නැහැ. මට වැඩක් නැහැ. ළඟදීම මම මගේ අතිවිශිෂ්ට සැලැස්ම ක්‍රියාත්මක කරනවා. අපිට කරන්න තියෙන බලන් ඉන්න එක. එයාලට හොඳට තදින් නිඳ යනකම්. මේ වැඩේට තව කොච්චර වෙලාවක් යද? ඇහුනට මේ වැඩට තව කොච්චර වෙලාවක් යයිද? සිටින ඇලෙක්ස් මහතයා නැකටන ඇලෙක්ස් මහතයා දැන් හොඳටම ඇලිබෙලා කෝ ඉති නැගටන ඇලෙක්ස් මහතයා නැගටට කිව්ව ඇලෙක්ස් ඔය ඇඟිල්ල උරනවද ඕ ඕ හව් හව් කලබල අයෝද ඉන්නේ බය වෙන දෙයක් නෑ ඔයාලා දිදාගෙන හිටිය වෙලාවේ අපි ඔයාලව අරගෙන මේ පොන්ච දිව ලෝකෙට ආවා. මේ තමයි මැඩගස් කරය. මැඩ කාගේ ගා? නෑ කාගේවත් ගස් නෙවෙයි. ගස් කා. මාටි ඒක එක මේක හරියට අර සත්තු අතරින් චිත්‍රය වගේම එකක්. ඕ නෑ එහෙම නෙවෙයි යන්නේ ওই දින ඇත්තම ඇත්ත එකක්. ඉතින් මේක ලස්සන නැති තැනක්ම නෙවෙයිනේ. ඔයා හැමදාම බලා හිටියේ ඒ චිත්‍ර දිහානේ. ඒත් ඒක ඇත්තටම තියෙන දෙයක්. මේක හරියට ඒ චිත්‍රයට පණ ඇවිත් වගේ. අපි මේකට රවුමක් ගිල්ලෙමුද? ඇඟලේ රත් වෙන්න. හොඳ පිරිසිදු වාතය ඇඟට ඇතුල් වෙන දුවමුද? එනවද යන්න? ආ මට දැන් නම් ඒක කරන්න. ඔකට කියන්නේ. යන්න ඕනද? හරි මාටේ මට ඇතේ මට ඇතේ මට ඇති ඔයා දිනුම් මොක්කද ඇලෙක් තවටික දුව දවස්තකින් කාලනෑ මගේ ඇඟට තරම් සක්තියක් නෑ මට දැන් දුවන තරම් හයියක් නෑ මට ඇලෙක්ස් ඔයාගේ ඕක නෙමේ ප්‍රශ්නේ පළවෙනි දේ තමයි ওই විදිහට බවා කැලේ දුවන්න ඕනේ ඉතින් දැන් අපි මේ විදිහටම වැඩේ කරමු ඔයාගේ ඇඟ ඇතුලේ සිංහව අපි එළියට ගමු සිංහයා මාඩි ඇතට මං ඔයා තමයි වෙන කවුද යම් ඔය තියෙන අන්න හරි දැන්කිති වේගේ වැඩි කරමු කවුද සිංහ කවුද සිංහ ඔය සිංහ ඔය මම සිංහ ඔය සිංහ ඔය සිංහ ඔය සිංහ මම සිංහ මම සිංහ මම සිංහ මම සිංහ මම සිංහ මම සිංහ මම සිංහ මම සිංහ මම සිංහ මම සිංහ මම සිංහ මම මමයි මමයි මමයි සිංහ Come on! ඔය පැරදි ඔය පැරදි සිංහව පරද්දන්න බෑ සිංහ හරිම වේගවත් මට දැනෙන්නේ හරියට සීතු හුලම් පාර කපාගෙන හස පුරා පියාඹන කුරුල්ලන්ව පරද්දන හිරු කිරලක් වගේ වව් මේක තමයි කැලෑ ජීවිතේ ඔය පෑදිලා තියෙන මොලේ ඕ මට දේනවා ලොකු වෙනසක් ටක ටක ටක ටක ටක ටක ටක ටක ටක මගේ ගෙහිපිටි මාළු මාටි මාටි ඔයා කිව්වා හරි මේක විනෝද සාගරයක් එහෙම නේද මෙල්මන් මේක දෙවිය ලෝකයක්. දැක නැද මොරෙස්. දැන් ඇලෙක්ස් අපේ යාළුවෙක්. අර ෆූසලා දැන් පැත්ත පළාත එන්නේ නෑ. ඒ කියන්නේ මගේ සැලැස්ම ඇත්තටම නියමට වැඩ කරන එකක් කියලා දැන් කියන බැරි කමක් නෑ. බරද? ඇලෙක්ස්. මේක කාලා බලන්න. මගේ හිතට හොඳයි. ආපහු රජ වුණා වගේ දැනෙන්නේ. මොකක් රජ වුණා? ඔව්. බව් බලන්න වටිනවා මෙයාගේ වැඩ. ඉතින් ඇලෙක්ස් මෙයාලට ඔයාගේ වැඩ පෙන්වන්න. ඕ නෑ. අනේ මං හිතන්නේ ඒක කරන්න මට නෝනාවරුනි මහත්තුරුනි සෑම වයසකම වානර පැටවුනි කැලෑව සාඩම්බර ඉදිරිපත් කරනවා අපේ රජු ඇලෙක් සිංහාධිපති මන්දස වලින් පටන් ගමු අරේ රජුවා බහු වැඩ පටන් අරන්. ඒ රජ කෙනෙක් නම් කොහෙද යගේ ඔටෝ නක්. මට නම් එකක් තියෙනවා. මේක හරිම ලස්සන ඔටෝ නක්. ඒක තියෙන මගේ ඔළුව උඩ. මේ බලලවා. මම කතා කරන දෙයි නේ. කොරෝලා පෙන්නන්න කොරෝලා. චා ඕක ඔච්චර හොඳට කලින් කරලා නෑනේ කැලේ ජීවිතයට ජය වේවා ගෝ රැල්ලතර පෙන්නමෝ මගේ පස්ස හපනවා නෑ ඇයුම නෑ මොකද නැත්තේ පස්ස හැපිය මොකද නෑ මම හැපුවද ඔයාගේ පස්ස හපා කෑවා ඔයාට මොකද වෙලා තියෙන්නේ ඔව් ඇයි මාව හැපුවේ මේක එයා කෑමට ගන්නේ ඔයා වගේ අය මොකද කිව්වේ ඒක මෝඩ කතාවක්නේ මොඩ කතාක්න මෝරෙස් යාලු අතර ඔයවගේ දැලල් නිතරම සෙද වෙනවන මෙනා මගේ නැට හපන මේ වැඩ මෙතන ඉවරයි ජුලියන් ඔයාගේ තති දක්ෂ සැලස් මහරියන්නේ නෑ මොනවද ඔයාලා මේ දොඩවන්නේ මේ ඔයාලගේ යාළුවා කැලෑවෙන දඩයක් අර මස් කන යන්ත්‍රයක් කිව්වොත් හරි එයා කන්නේ මස් පෙති ඒ කියන්නේ ඔයාලා තේරුණාද විකාරි කියන්න එපා හොඳයි කමක් නෑ මොරස් මම පිළිගන්නවා සැලස්ම වරදුනා තමයි හැමදයක්ම නැති වුණා අපි හමුමදන් ඉවරයි. ෆුසලා පහු ඇවිත් අපිව මරලා කන්න ගනේවි. මොකද අපි හැමෝම මාස් පෙතේ. යා. මම මාස් පෙත්තක් නෙමෙයි මම ඇලෙක්ස් මහත්තයාට මෙහෙ නතර වෙන්න බෑ. එයා ඉන්න ඕන එයාගේ ජාතිය ඇත් එක්ක. දුපතේ පුසාලා ඉන්න පැත්තේ. කැලවෙනිතිය අනුව මහට ලැබී ඇති බලතල වලට අනුව මැද ටික මට මතක නෑ. මම පිට වෙනවා. මොකක්? ඔයාට මාව පේන්නේ මස් පෙත්තක් වගේද? ඌ! ඇහුණානේ? මම කිව්වේ Mama Maspetta. Oh, Maspetti. එයා වනචාරි වෙන්න යන්නේ. නුවලා ගිහින් මැරෙනවලා. බෝඩි, බෝඩි දුවන්න, බෝඩි දුවන්න. Ooh. ඔලුවටම වැදුනා. හරියටම ගැවුවා මරිස්. ස්තුතියි. මාටි අනේ මට සමාවෙන්න මාටි මට මොකද මේ වෙලා තියෙන්නේ ඕ අනේ මම මොකද මේ කළේ කතාව ඇත්තේ මම දරුණු කෙනෙක් මම මම මම තැම මෙහෙන් යන්න ඕන ගස් වසාගත් රතු මල් පොහොට්ටු මට පේන ඔබ හා මා වෙනුවෙන් ඒවා පිබිදෙනු ඇත මම මටම පවසා ගත්තෙමි මෙයනම් සුන්දර ලෝකයකි මහට නිල්ලාස පෙනේ. සුදු වලාකුළුද පෙනේ. දහවල එලියාඩු ඒ අඳුර රජයයි. මම මටම පවසා ගත්තෙමි. මෙනම් සුන්දර ලෝකයකි. මෙනම් සුන්දර ලෝකයකි. What a wonderful world. දේදුනේ වර්ණයන් අහස පුරා දිදුලයි. මිනිසුන්ගේ මුහුණු එලෙසම දිදුලයි. මම දුටුවෙමි. මිතුරන් මුණ ගැසි සුළු ප්‍රේමසන. මට ඇසුනේ දරුවන් පවසන මා ඔබට ආදරේ කියලා. මට ඇසුනේ දරුවන් හඬනාහඬ මගේ නපුරකම්වලින් රිදිී. තව බොහෝ දේලෝ ඇත වටහාගත් මම සිතෙහි මොවාගත්තෙමි. මෙහැන සුන්දර ලෝකයකි මම මටම පවසාගත්තෙමි. මෙන සුන්දර ලෝකයකි. මෙය නම් සුන්දර ලෝකයකි සුන්දර ලෝකයකි එයිනිවම් මොකදම කරපුදේ මේක බාරක හීනයක් හැම දෙයක් වුණේ මකි වැරත්තේ මම නිසා දැන් අපිට ඇලෙක්ස නැති වුණා දැඟිලි දැඟිලි දැඟිලි මොකද කරන්නේ අපි අපිට උදව් කරන ක්‍රමයක් හොයාගනිමු ඒක තමයි කරන්නේ හොඳයි ඔයා කියනවනම් මොකද මේ අපි නිවියොක් කළා අය හරිනේ අපි ශක්තිමත් අපි දරිමත් හැට ගහෙන්න පුළුවන් ඕ අපි මෙල්මල්ල කණ්ඩායමක් වගේ ලෙසි පරාජය බාරගනින නෑ එහෙම නෑ ගලෝරිය ඒක මම කරපු සද්‍යයක් නෙමෙයි එක නැවක සද්‍යයක් ඔව් නැවත් නැව එයාලා අපි හොයාගෙන ඇවිල්ලා ඉක්මනට යමු අපි ඒකට සංඥාවක් දෙමු අපි මෙහෙ අනේ අපි මෙහෙ මෙහෙ මෙහෙ ඇල්බන් මාව උස්සන්න ඉක්මනට අපි මෙහෙ එන්න අපි මෙහෙ එන්න අපි මෙහෙ ඔන්න අපි බේනවද මෙල්මන් දඟලන්න එපා දෙකද ඒක හැරෙව්වා ඒක අප වෙනවා ඒක එනවා හරි හරි කරන්න අපි මෙහෙ මෙහෙට එන්න ඒ නැව ගෙන්න ගන්න ඕනේ මම ගිහිල්ලා ඇලෙක්ස් එක්ක එන්න පුඩ්ඩ මා පොන්න බෑ ආම ඇලවා ඒර ගන්නු ගමන් ආපහු හොඳ 100 එනවා මිනිවන ඒගොල්ලෝ කරයි මිනි කරනද කියලා නමු ඔය ලෙවල් ලාගෙන ගන්න හදාගත්තා. ඒකටන රැවටුන නේද පොටිවීලුවක් කළේ මිනිස්සු හොඳින් ඉන්නවා යාලව ජීවිතාරක්ෂ බෝට්ටුවකින් චීනට යව්වා ඒයි මම ඔය දෙන්නව දන්නවනේ කෝවර පිස්සු ඇදුණු සිංහයයි අපේ කළු සුදු යාළුවෝ දෙන්න ඉන්නවා ආ මාටි මේ එයා මේ කොයිද ගියේ මේ දැන් මේ අපේ පස්සෙම හිටියානේ එයා ඇලෙක්ස් ළඟට ගිහින් මැරෙන්න හදනවද මන් දන්නේ හොඳයි කොල්ලනේ අපේ කළු සුදු යාළුවට පොඩි අනතුරක්ලු ඒ කියන්නේ අපිට කරන්න වැඩ තියෙනවා මගේ කපිතාන් සතුරු පරිසලයකට අපි ගොඩ බැස්සා කොල්ස්කි අපි කොහමරි සොදේශකන් ගෙහෙත් දිනා ගන්න ඕනේ රිකෝ අපිට විශේෂ උපක්‍රමවලට උපකරණ අවශ්‍ය වෙනවා අපිට බරපතල උපද්‍රවයන්ට මුහුණ දෙන්න වේවි පොඩි කොල්ල බේරෙ නැති වෙන්නත් පුළුවන් ඇලෙක්ස් එලියට ඇලෙක්ස් අපේ නැව ඇවිල්ලා දැන් අපිට ආපහු ගෙදර යන්න පුළුවන් අඩි හොඳ සියට එන්න නැවහ පව්වාවා අපිට දැන් යන්න පුළුවන් අපිට අප හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් ඇලෙස් හැම දෙයක්ම හොඳට තියේවි ඇතිකින්න අනේ අනේ මම Alex, you're no monster. You're my friend. We're a team. You and me, remember? Ah. ನಾಟಕ ಆದ್ರೆ ಕಣ್ಮಮ್ಮ ಕೆಮ್ಮತೀನಿ Ah! thế tôi bằng Alex, persinduak mata kue nama. Kala Sama hari doa teka haleti. Tarumu පුවත අවසන්දිනයාද සැබවීම අපිහෙහි කොටසක් මොකද මේ වා දන්නවනේ අන්තිම් වචන ටික පුංචිම පුංචි වචන දෙකක් මට තනියම මේ සින්දුව කියන්න ඉඩ තියන්න එපා ඇලෙක්ස් ටිකක් හෙලියට එන්න පුළුවන්ද? ඒය ඇලෙක්ස් මේ උදව්වක් දෙනවද? ආ! පව බේරගන්න! ඇලෙක්ස් උදව් කරන්න! බේරගන්න කවුරු හරි කවුරුත් නැද්ද? 負けだれま負け කන්දර්ශනයට වෙලාව මාව අමතක කරේ නැති එකට ස්තුතියි මාටි. ඔයාට සමහරව අපි අමාරු හැදෙන්න ගියේ. ඔය වගේ කලින් බය කරන්න එපා. ඔයා සිංහෙක් වුණා කියලා තේරුණාද? අපි මෙතනින් පැන ගන්න යන්නේ. යාළුවනේ මේකෙදි මාව විශ්වාස කරන්න. කලින් වගේම සම්දර්ශනයට වෙලාව. මගේ මගේ මගේ මගේ මගේ અરે કાઉરવારી કોલજીને કથા કરે યાર હવે તમે પીસ છો My territory, understand? I never ever want to see you on my turf again! Ooh. Ooh. Ah, තොමට සුබ පතනවා සලස්මනය මට වැඩ කලා සලස්ම හරග මම නියම පොතිබත අරදගට කියලා බලමු මම එත බොදමත්‍රයෙන් මම අතිදක්ෂයක් මම වදුර පවල රොපෝ රජතුමා තෙරම් කල තෙරම් කල තෙරම් කල දවල්ට මොනවද කරන්නේ ඇස් දෙක වහගන්න මම ඒක කරන්න ඕනේද ඒක කරනවා හරි දැන් වහලා හරි සර් බලන්න බෑ හරි ඒක වහලා රිකෝ හරි. තව දැන් කට අරිනවා. ස්ථානගත කිරීම සාර්ථකයි. දැන් හපනවා. හපලා කනවා. රස විඳිනවා. ඒති තෝමද රස හොඳයි නේද? හරි නැත වෙන විදිහක් තියෙනවා. මේක මස් පෙතිවලට රසයි. මම ඒකට කැමතියි. මම ඒකට කැමතියි. සිංහයා මාළු වලට කැමතිලු. හොඳයි මම සෞදිය පුරන්න කැමති. වෙලාවකට මෙයා මහ කරදරයක් තමයි. විශ්වාස කරන්න මම ඒක දන්නවා. මේ ඒත් මේ සිංහයා කිසිම සැකයකින් තොර ඔප්පු කළා. එයාගේ බඩට වඩා හදවත විශාලයි කියලා. ඇලෙක්ස් වෙනුවෙන් ඇති නවතනවා. <laughs> ඉතින් ඔයාලා මොකද හිතන්නේ? අපි ආපහු නිව්යෝක් වලට යනවද? අනේ මන්ද මාටි. මං කියන්නේ මේ ඔයාගේ හීනෙනේ. ඔයාට අපු යන්න ඕනද? අපි කොහේ හිටියත් මට ප්‍රශ්නයක් නැහැ. අපි හැමෝම එකට ඉන්නවා නම් මට ඉන්න තැන ප්‍රශ්නයක් නෙවෙයි. හොඳයි. එහෙනම් ඒයි රිකෝ මට තව බීම එකක් දෙන්න. ඉක්මනට ආව්. හරි හරි. එතොල යන කලින් මට පොඩි නිවැදනයක් කරන්න තියෙනවා. ඉතින් හැමෝම කටල්වා ගන්න. හරි. එසොති. මගේ හිස ඇතුළේ සිට උන ගැඹුරු ඒ වගේම අතිවිශ්මයජනක චින්තන ක්‍රියාවලියට පස්සේ මම තිරණේ කලාව යාලට ස්තුති කරනවා. අපේ දූපතට සාමය උදා කළා දුන්නට. ඉතින් ඔයාලගේ හිත සතුට කරන්න මම ඔයාලට මේ ලස්සන සම්පු ගැනීමත් අග පෙරෙනමනවා. නෑ මට බෑ ඇත්තමයි. ඔයාගේ ඔටු නරගන්න බෑ. ඒකට කමක් නෑ මට අලුත් ලොකු එකක් එනවා. ඒකේ හූනෙකුත් ඉන්නවා. බලන්නකෝ යා වෙන්නේ නැහැටි. නටන ස්ටේව් නටන ස්ටේව් නටන ස්ටේව්. ආ අපි යනවා පුංචි පුළුම් බාල ටික. ආලෙත් පෙත්තම පරසම යන්න. ඔය ඉන්න. පස්සේ හමු වෙමු. කේබල් තාඩියෝ. මොරිස් මගේ අතරි දෙනවා. එක ටිකක් වනවනවා. හයෙන් වනනවා කමලි කර වදුර. අපි ආපහු නිවයෝක් යන කාලට එහි හීත කාලේ මැද හරිට ඇවිත්තියි. ඉතින් මං කල්පනා කළේ ඇයි හදිස්සි වෙන්නේ? අපිට පුළුවන් වෙයි යලගම අතරමඟ තැන් දෙක තුනකට යන්න. ඉගෙලා මං හිතපු දේ මම හිතුවේ යන්න ස්පාඤ්ඤෙට. ආ ඒක තමයි ඒක තමයි. කැනඩා කැනඩා යමුද? ඒ බේතුත් ලාවයිනේ. අනේ යමු. ආපහු දවසක නිවාඩුවට මෙහෙ එන්නත් අකමැත්තක් නෑ. ආ මට ඒක කැමති වුණා. ලොක්කා නැවේ තෙල් ඉවරයි කියලා අපි එයාලට කියන්න ඕනේ නැද්ද? නෑ hina වෙලා අතවනන්න ළමයි hina වෙලා I like to move it, move it. I like to move it, move it. I like to move it, move it. You like to move it. I like to move it, move it. I like to move it, move it. I like to move it, move it. You like to. you move your body, you know move it nice and sweet and sassy. Alright? Woman, you cute and you don't need no makeup. Original cute body make a band mad on your cute, and you don't need no makeup. Original cute body make a band mad woman. Physically fit, physically fit, physically, physically, physically fit woman. Physically fit, physically fit, physically, physically, physically fit woman. Nice, sweet, fantastic. Big body ocean at the big Titanic woman and nice, sweet, energetic. Big body ocean at the big Titanic woman and nice, sweet, fantastic. Big body ocean at the big Titanic woman nice, sweet, fantastic. Big body ocean at the big Titanic. Woman. I like them move it, move it. I like to move it, move it. I like to move it, move it. Yeah, I like to move it. I like to move it, move it. I like to move it, move it. I like to move it, move it. Yeah, I like to move it. no makeup. Original cute body make a man mad up. the cute. And you don't need no makeup. Original cute body make a man mad up. Eyeliner. Funny face and make man mad up. Nose powder. Funny face and make man mad up. black your eyebrow. Funny face and make man mad up. Girl, your lipstick. Funny face and make man mad up. Woman, a nice broad face. And a nice hip. Make man flip and bust them lip. Woman, they're nice and you do get thick. Picture about the ocean that the big tight Titanic. Woman, a nice broad face. And a nice hip. Make man flip and bust them lip. Woman, they're nice and energetic. Picture about the ocean that the big Titanic. Whoa!